අවසටයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට වෙලා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම ඊයේ හඳුන්වා දීමක් කරපු නිසා අද හඳුන්වා දීම සඳහා වෙලා ගන්නෑ. අපි අපේ ස්වාමීන් වහන්සේ ගෞරව ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව පිම්බීම හැකිලිම පිම්බීම වේගවත්ය හැකිලිම හෙමින් සිදුවේයි පිම්බීමේදී උදරයේහි තද බවක්ද හැකිලීමේදී සැහැල්ලුවක්ද දැනෙයි උදරය තුල ආහාර නැති අවස්ථාවලදී වරහන් ඇතුලේ රාත්‍රියේදී හැකිලෙන විට සාමාන්‍ය ස්වභාවයේ දැවිල්ලක් වැටහේ භාවනාව ආරම්භ කළ කාලයේදී මෙසේ පිම්බීම හැකිලිම දෙස විමසිලිමත් වීමේදී පිම්බීම හැකිලිම නොදැනී යන මට්ටමට සියුම් විය. එහෙත් දැන් එසේ සියුම් බවට පත් නොවේ. ශබ්ද ඇසෙයි, වේදනා දැනෙයි, සිතිවිලි මතුවේයි. ඒ හැම අවස්ථාවකම ඊතා ඉක්මනින් හිත පිට ගිය බව දැනගනි. වහාම මුල කමටහනට හිත පැමිණෙයි. මේ ස්වභාවය කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉතින් ඒ ලියපු රචනය කරපේකනාගෙන් මෙන්න මේ ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්. ඒක සභාවේ සියලු දෙනාට ප්‍රයෝජනවත් වෙනවා. එකක් තමයි පිටගිය බව දැනගත්තට පස්සේ නැවත අරමුණට ආවට පස්සේ Tamange හිතේ යම් ආකාරයක පශ්චාත්තාවයක් හෝ කම්පනයක් තියනවද නැත්නම් පිට ගියයි කියලා නැතුව ආපහු ආවට පස්සේ පුරුදු පරිදි භාවනා දිගට කරගෙන යන්න පුළුවන්ද කියන කට උත්තරෙන් ගොඩාක් තොරතුරු හෙළි වෙනවා. ඒ නිසා මේ ලියපෙකන ලියපු ස්වාමීන් වහන්සේ හෝ උපාසක මහත්තයා උපාතිකාව කැමැතිද මේකට මම හරස් ප්‍රශ්න අහනවට එහෙම නැත්නම් උත්තර දෙන්න කැමැතිද? ඒක උනොත් නම් ඒ දෙබසහරහා මම හිතන්නේ මෙවැනි ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙන හුඟ දෙනෙකුට උත්තර ලැබෙයි. කාත උසන්න කැමතිද මේ ප්‍රශ්නේ ලියපු එකන? හොඳයි. නැත්තම් අපි මට මේ විදිහට ඒකපාක්ෂික උත්තරයක් දෙන්න පුළුවන්. මුලින් සඳහන් කරලා තියෙනවා පිම්බි මැකිනෙන් බල්ලා යම් යම් අවස්ථාවල දැකලා තියෙනවා කියලා ඒක ගෙවන් වෙන අවස්ථාවල්. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ කියන එක. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ දැන් භාවනා කරනකොට බාහිර බාධා වැඩි ඇති. ඒ නිසා හිත තැම්පත් වෙන්නේ නැති ගතියක් වෙන්නත් තියෙනවා. දෙවෙනි එක තියෙනවා අර ඉස්සර පළවෙනි වතාවට ආනපන සංසිඳලා හිත තැම්පත් වුණාම අපි ඒකට බොහොම සාදරයි බොහොම කැමතියි. ඒ නිසා අපි ඒක අගය කරාට දැන් ඒ තැම්පත් වෙලා ඉඳද්දිත් හිත ප්‍රනීත භාවය නිසා හිතේ සංවේදී භාවය වැඩි වීම නිසා අර ඈත එදා තිබිලා නැහිච්ච සද්ද අද ඇහෙන්න පටන් ගන්නවා. කයේ තියෙන යම් යම් වේදනා දැනෙන්න පටන් ගන්නවා. හිතවිලිත් තියෙන බව තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අර විවේකීව ඒක දිහා බලනකොට අර වෙනදා නොතිබිච්ච දේවල් පේන්න පටන් ගන්නවා. ඒක එක පාට අන්ධකාරයට ගියාම අපිට එක පාර කරුවල වුණාට අන්ධකාරය ටිකක් වෙලා ඉන්නකොට ඒකේ තියෙන දේවල් යන්තම් තරු එළියට පේන්න පටන් ගන්නවා. ඒක අර අන්ධකාරයට ඇහැ හුරු වීම නිසා වෙන දෙයක්. ඒ නිසා මේකෙදී සති ධාරාව අඛණ්ඩ නම් ඒ දේවල් පෙනුනත් නොතිබුණත් ප්‍රශ්නයක් නැහැ. දිගට අඛණ්ඩ ඒ කියන්නේ පුංචි පුංචි සද්ද තිබුණත් වේදනාවක් තිබුණත් හිතවිලි තිබුණත් මම මෙතන ඉන්නවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිමේ තාම අගුකොන් තියෙනවා ඒත් මම සතියින් ඉන්නවා කියලා දන්නවනම් ඔයිට වැඩි තවත් ගැඹුරු tempatකතුවට යණ්ඩයි ඔය ලෑස්ති වෙන්නේ ඒකට උත්තරේ අනිත් එක පසුභාගයේ සඳහන් කර තියෙනවා හිත පිට යනවා පිට ගිය ගාන දැනගන්න පුළුවන් කියලා ඒක හොඳයි නමුත් පිට ගිය හිත නැවත එන ගමන තමයි ඉතාමත්ම වැදගත් ඒක කියන්නේ Tamange නිවස කරා නැවත එන ගමන මේකෙන් තමයි අපි භාවනාවේ ප්‍රධානම විපස්සනාමේ දියුණුව තේරුම් අරගන්න පිට යන්නේක නෙවෙයි ප්‍රශ්නේ. පිට ගියේ හිත අගෝචර භූමියට ගියේ හිත නැවත ගෝචර අජ්‍යත් අරමුණට එනකොට කොච්චර ඉක්මනට එනවද ආවට පස්සේ කලදරයක් නැතුව ඒක තියෙන බව වාර්තා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් පශ්චාත්තාවයක් හිතේ තියෙනවද? අන්නේ තොරතුරු වලින් තමයි අහගෙන ඉන්න කෙනාට මේ මතය පිළිබඳව විනිශ්චය දෙන්න පුළුවන්. ඒ තොරතුරු ටික වාර්තාවට ඇතුල් වෙන්න ඕන. ඒක ඇතුල් කරන්නේ නැත්තේ අපි මේ පිට යෑම පිළිබඳ තොරතුරු සඳහන් කරාට ගිය දේ ඉවර වෙන දෙක බලන්නේ නැති එක මනුස්ස මනසේ හැටි. අපි මනස සමුදේ පැත්තට බොහොම බරයි. වය පැත්ත දකින්නේ නැහැ. අරමුණ පිට යන පැත්ත වැඩි හටගන්ම දකින්නවා අපි. වැඩි ඉවර වෙන නැම්ම දකින්නේ නැහැ. ඒ නිසා මුළු බුද්ධ ආගම මුළු ශාසනයම මුළු භාවනාවේ මුළු ප්‍රතිපදාවෙම තියෙන මේ සමුදේට ආශා කරන හිත හිමීට වය පැත්තට දාන්න ඕනේ. ඊට පස්සේ සමුදේ වය ධම්මානුපස්සීව ජීව ඉහෙරති. ඒ නිසා හිත පිට ගියාට කමක් නැහැ. යවන්න උත්සාහ කරන්න එපා. ගිය ගියර දැනගත් එක හොඳයි. නමුත් අපිට ගුණාත්ම වෙනසක් ඇති කරන්නේ පෞරුෂත්වය වෙනස් වෙන්නේ, රුචර්ජකම් වෙනස් වෙන්නේ ගිය හිත නැවත ආරක්ෂක භූමියට එන එක අන්නේ තොරතුරු ටිකත් අපිට අනිත් දවසේ ලියනකොට ඉතුල් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවසූ ආකාරයටම බොහෝ තැන්වලදී සිහියෙන් කටයුතු කිරීම මනසට නිතරම අරමුණු වන අතර පර්යංකයට වාඩි වූ පසු වෙන දිනයන් වලට වඩා සිතවිලි නිරන්තරයෙන් ගලා යෑමට පටන් ගනී. පර්යංකයට වාඩි වී සිටීම මනසට ලැබුණු කෙටි විවේකයක් මෙන් ෂණික සිතුවිලි නිරන්තරයෙන් පැමිණේ. මේ කෙසේ විසඳාගත යුතුද? ඒක මේ මෙහෙම දෙපැත්තකින් කියන්න පුළුවන්. ඕක නිතරම හිතේ වෙනවා. අපි සත්‍යමත් නැත්නම් අපි දන්නේ නැහැ. අපේ හිත කවදාකෝ හිතවිලි නැති වෙලාවක් නැහැ. නමුත් අපි කායික ක්‍රියාවල ඉදලා ඉන්නේ, වාචසික ක්‍රියාවල ඉන්නේ. ගොරෝසු දේවල්. ඒකට අපේ හිතේ වෙන දේවල් පිළිබඳව පොත් ලැබීමක් නැහැ. අපි අදිෂ්ඨානෙන් කායික ක්‍රියා වාසිය නැත කරපු ගමන් මේක තමයි පේන්න තියෙන එකම දේ. ඒක නිසා ඒක ටිකක් උද්දීපනය වෙන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ මේ හිතවිලි එන එක කායික සහ වාචසික සංයමයක සීලේක ප්‍රතිඵලයක් කියලා ගන්න. ඒව දෙක කලබල නම් ඒව උනාට පේන්නේ එක දෙක මේ හිතවිලි දිහා බලනකොට ටික කාලයක් ගිහිල්ලා ඔක බලක් ගන්න බෑ ඔය හැටි ඔහම තමයි කියලා බලන්න ඔය හිතවිල්ල කිසිම අන්තර්ගතයක් නැහැ. කිසිම ගලණයක් නැහැ. නිකන් පාළුගේ වළම් බින්දෙන හිතවිලි. මේ හිතවිලිෙන් 100ට කීයක් හිතන දේවල්ද 100ට කීයක් හිතෙන දේවල්ද කියලා බැලුවොත් බැලුවොත් 95කට වැඩිය හිතෙන හිතවිලි. ඒවට කියනවා හිතන්නේක් නැති හිතවිලි කියලා. thought without a thinker. ඉතින් මේක තමයි අවසානයේ අපි විනිශ්චය ගන්න. නිකන් පාළුගේ තියනට ඔහේ වදිනවා. හැබැයි මේක පුරුදු වුණාට පස්සේ මේක ඇබ්බැහියට ගියාට පස්සේ ඒගොල්ලෝ වැඩි ඡන්දෙන් දිනනවා. අපිට ඕන කරලා තියෙන හිතවිලි නැතර කරන්න එපා. පොත් බැීමක් කරන්න. කොච්චරක් හිතන හිතවිලිද කොච්චරක් හිතන හිතවිලිද කියලා. තව ඕනනම් එහාට ගිහලා බලන්න මේ හිතවිලි සුභසිද්ධියට දෙන්නේ හිතසුවපින්ස දෙන්නේ කැල්ලම නැහැ. මොනම විදියකින්වත් කාගවත් හිතසුවපින්ස නෙවෙයි එන්නේ. ඒ නිසා ඒකට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. කවදාකවත් අපි හිතන සුභසිද්ධියවත් සදාචාරයවත් ප්‍රතිපදාවත් නෙවෙයි හැබැයි ලක්ෂ ගාණින් එන නිසා ඒවට නොදැන හිටියොත් ඒගොල්ලෝ දිනනවා. බුදුරජාණන් අපිට කණ්ණාඩියක් අතර තියලා තියෙනවා මුණට අල්ලන්න කියලා. මොන જાති හිතවිලිද එන්නේ. ඒවා මේ කොන්දක් ඇති හිතවිලි නෙමෙයි. මේක දිහා හොඳට බලන් හිටියොත් පේනවා වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා ඒගොල්ලන්ට. ඒක මායාවෙන් එන හිතවිලි. දන්නේ නැතුව හිටියොත් අපි පරාදයි. දැනගන්න ප්‍රතික්‍රියා කරන්න එපා. ඒ නිසා මේ හිමිකාරයක් නැති හිතවිලි චේතනාවක් නැති හිතවිලි අන්තර්ගතයක් නැති මේ හිතවිලි දිහා බලනකොට පේනවා අපි මේ ගත කරන ජීවිතය ගිය ආත්මේ සැලසුම් වෙලා තියෙන්නේ අපිට මොනක්වත් කරන්න බෑ. අපි හිතනවා අපි කෙරුමලයි කියලා, අපි වැඩකාරයෝ කියලා. නමුත් හිතවිලි දිහා බලනකොට පේනවා කැළම උදේ ඉඳලා හැන්ද වෙනකන් එක්කිනුට න්‍යාය පත්‍රයක් නැහැ කියලා. කිසිම කෙනෙකුට කියන්න බෑ ඊගාට මොකද වෙන්නේ කියලා. කිසිම තැනකට ඉඩක් තියලා නෙවෙයි හිතවිලි එන්නේ. ඒක දැකීම හරි ඉච්ඡා මංගත්වයකටපත් වෙනවා. මමත් මෙහෙම නිකම්ම නිකන් ගැරන්ඩිය වැද්ද. මමත් මෙහෙම කොඳුයට පෙලක් නැති සතෙක්ද කියලා කවුරුත් පිළිගන්න කැමති නැහැ. නම සර්වඥාන්ස අපිට සීලිය ශ්‍රද්ධාව දෙනවා. සීලියක් දීලා සතිය දීලා කියනවා පොඩ්ඩක් මේක දිහා බලන්න ඉන්නකෝ. තිරේ පිටිපස්සේ මොකද වෙන්නේ කියලා. කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. එදාට තේරෙන පටන් අර ගන්නවා කවුරක්වත් විරුද්ධතාවය ප්‍රකාශ කරන්නේ නැති නිසා මේගොල්ලෝ ඒගොල්ලොම යෝජනා ගෙනල්ලා ඒගොල්ලොම ඉස්තිර කරගෙන ඒගොල්ලන්ගේ වැඩි ටික කරපුවම අන්තිමට අපි අනුන්ගේ දරුවන්ගේ උපැන්න සාතික වලට තාත්තගේ කොටුවේ අසංකරණ එක විතරයි කරන්නේ. අපේ දරුවෝ නෙවෙයි. ඒක ලියලා ආඩම්බරෙන් අනේ මගේ රත්තරන් පුතේ කියන්න නලවනවා. ඉතින් ගෑනිට hina යනවලු හතර hina වලින් එකක්. මේ මිනිහ ඇලිපත් ඉඳගෙන දරුවා කරේ තියාගෙන නලවනවා මගේ රත්තරන් පුතේ කියන්නේ. ගෑණි තමයි දන්නේ තාත්තා කවුද කියලා. එදා මේ හිතවිලි ඒ වගේ අනාහත දරුවෝ එහෙම නැත්නම් මේ කාමීත්‍යචාරයේ ප්‍රතිඵල. හැබැයි අපි ආඩම්බරෙන් තාත්තා කොටුවේ අස්සම් කරනවා. ඒකේ කායික ක්‍රියාවලට වැඩිය වාචසික ක්‍රියාවලට මානසික වැඩපිළිවෙලේ හොඳට පේන්න තියෙනවා. ඒක දකින්න තමයි අපිට සීලයක් අවශ්‍ය කරන්නේ. ඒක දකින්න තමයි අපිට සද්ධාාවක් ඕනේ කරන්නේ. දකින්න තමයි අපිට සතියක් ඕනේ කරන්නේ. ඒ නිසා මේ වත්තේ ගැටෙන්න එපා. මේ දැනීම භාවනාවේ පළවෙනි ප්‍රතිඵලයේ විසිර තේරුම් අරගන්න අපිට පාලනයක් නැහැ. මේකේ මම නේවාසිකයා නෙවෙයි. මේක මගේ විධායකයා නෙවෙයි. මගේ ගෙහිමියා නෙවෙයි. මම වේදිකාව කුලියට දෙන වේදිකා කුලිය කුලියට දෙන්නේ නටන නාඩගම මන් දන්නේ. ඒකේ සුඛාන්ත නටනවද දුක්ඛාන්ත නටනවා මට වැඩක් නැහැ. මට වේදිකාවට යන්න අයිතියක් නැහැ. මගේ කුලියට දීලා තියෙන්නේ. මට බලාගෙන ඉන්න පුළුවන්. එතකොට තේරෙනවා මේ කාගේදෝ න්‍යායපත්‍යක් යන්නේ කියලා. ඉතින් ඒක අත්‍යවශ්‍ය විපස්සනාවක සමතිදී මේකට අපි බය වෙනවා. යටපත් කරන්න හදනවා নানা ප්‍රකාර විදියට විපස්සනා යටපත් කරන්නේ දැනගන්නවා න්‍යායපත්‍යක් නැති වැඩක් කියන්නේ. ඉතින් මේ වාඩි වෙලා ඉන්න කාගෙත් එක. කාටවත් මේ අත උසලා කියන්න බෑ නෑ මගේ හිත මට ඕන දේ කරනවා මේ කන්දක් උඩ හිටියලු පැරණි සෙන් මාස්ටර් කෙනෙක් කියන්නේ මහායාන බුද්ධ ආගමේ හොඳ තපස්සරයෙක්. ඉතින් ගමේ හිටියලු හයිය හත්තේ තියෙන මිනිස්සෙක්. ඉතින් අර මෙයා දවසක් ඒ මාස්ටර් ගාවට ගිහිල්ලා කිව්වලු මේ මිනිස්සු කියනවා මේක හිත පාලනය කරන්න බෑ කියලා මට නම් මගේ කය පාලනය කරන්නත් පුළුවන් වචනේ පාලනය කරන්නත් පුළුවන් හිත පාලනය කරන්නත් පුළුවන් මගේ ගෑණි පාලනය කරන්නත් පුළුවන් ගම පාලනය කරන්නත් පුළුවන් මං ආවේ ඔබතුමාට කියලා යන්නේ කියලා ඊට පස්සේ ආ බොහොම බොහොම හොඳයි බොහොම හොඳයි ගෙදර ගිහිල්ලා රිලව් බලන්න නැතුව ඉන්නකෝ කිව්වලු අත්මන්තද මේ මොන පිස්සුවද මේ කතා කරන්න කියලා ඉතින් ගෙදර ගිහිල්ලා නිදාගත්ත පස්සේ ඇත්තික හතර රිලව් කැවිල මම හොට දැම්මලු තව ගේන තව රිලෙව කැලේ හොට දම ටික වෙලා ගියාසේ මුළු ලෝකෙම රිලව්. ඇද්දක වහන්නම බැරිලු. ඊට පස්සේ හිතාගත්තලු අර ගුරුනාංශය කියලා කට වරද්දාගත්ත තමයි ඌ මොනාරි සාපයක් කරලයි කියලා. අනේ ඊට පස්සේ පෙනුමකුත් අරගෙන ආයෙත් කීර කිව්වලු මං එදාවිලා කිව්වා මෙහෙම එකක්. එතකොට ඔබතුමා මට කිව්වා රිලව් බලන්න එපයි කියලා. දැන් මට නිදා ගන්න බෑ ඇද්දක වහන්නේ වහනකොට රිලව්. ආ දැන් රිලව් බලන්නකෝ කිව්වලු. ගෙදර ගිහිල්ලා බැලුවලු එක රිලෙක් නැතිලු දැන්. ඉලව් ලැබේවා කියලා ඇතිවා එන්නේ නැතිලු. ඊට පස්සේ මේ මිනිහා ගෝලු දැන් ඒක සාපයක්ද මේ මිනිහා. ආයෙ ගිහිල්ලා කැඳලා කිව්වලු දැවතුම අරිලව් බලන්න කිව්වා මෙන්න නැහැ කියලා. ඉතින් දැන් මොකද කියන්නේ Tamande හිත පාලනය කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්න. ඉස්ලාම දැසයිල කිව්වනේ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. දැන් මොකද කියන්නේ කියලා. දැන් තමයි මට තේරෙන්නේ කිව්වලු මගේ ඔලොමලකම ඇර රිලව් බලන්න එපයි කිව්වා රිලව් වෙනවා. රිලව් බලපං කිව්වා රිලව් වෙන්නේ නැහැ. මේක තමයි ජීවිතේ හැටි. අපි ඒකට තමයි මේ নানা ආකාර විනෝදාන්ත හොයාගෙන নানা ආකාර දේවල් වලට බාහිරට හිත දාගෙන ඉන්නේ මේක ඇතුළේ බැලුවොත් සුද්ධ බංකොලොත් භාවයක් තියෙනවා ඒ නිසා නිල්ලඹ භාන මධ්‍යස්ථාන මේ ඇතුළේ වෙන තැනම දොරළඟ ගහලා තිනවා කවදා හරි Tamange යථාර්ථය දැක්කොත් ප්‍රകൃතිය දැක්කොත් දුවන්න පටන් ගනී කියලා භූතෙක් දැක්කයි කියලා මේක ඇතුළේ මා කැත පෙරේත භූතෙක් ඉන්නේ අපි ඒක නොදකින්න තමයි අතීත අනාගතය හැසිරෙන්නේ මේකට යන්නේ නැතුව. බුදුසසුන කියනවා කරණ දෙයක් නැහැ. ගිහිල්ලා බලපන්. බැලුවට පස්සේ ඔය හිතවිලි වල චාරයක් නැතිකම එහෙම නැත්නම් න්‍යාය පත්‍රයක් නැතිකම ගැඹුරෙන්ම කියන අනාත්ම ලක්ෂණය. අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ අනිච්ච දුක් වලට 35ක් ලකුණු පෙන්නලා තියෙනවා බුදුහාමුදුරුවෝ අනාත්මය වෙන ලකුණු පහක් තියෙනවා. තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ කිය. මේක පේනවා විසින් කවුරුත් කැමති නැහැ. ඉතින් ඒකට අපි බය ඇරලා කියනවා ගණන් ගන්න එපා. උකාටත් ආපු දෝෂයක් මේ මනුස්ස හිතේ හැටි. ඔය හිතවිලි එහෙම එහෙම තියෙද්දිත් වෙනකට වඩා හුස්ම ගන්නක් බලන්න පුළුවන් නම් වෙනකට වඩා තක්මන් කරනකොට පියවර ගන්නක් බලන්න පුළුවන් නම් ඒක වැඩෙනකොට මේක හිමීට අයින් වෙයි. මේකත් එක්ක ගැටෙන්න යන්න එපා කියලා කියන එකයි සාමාන්‍යයෙන් කියන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේ යෙදී සිටින විට වාඩි වී සිටින බව දැනගත හැකිය. බාහිර ශබ්ද සඳහා නිතරම සිත විසිරේ. හුස්ම පිළිබඳව අවධානයක් යොමු කළ නොහැක. හුස්ම නොදැනේ. ඉදිරියට කුමක් කළ යුතුද? හුස්ම රැල්ල නැතුණත් අර ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක අපි දැනගන්න ඕනේ ගෙට කෙවැදීමක් විදියට. ගේ ඇතුලේ තියෙන අමතර විස්තර දැකීමක් තමයි හුස්ම හෝ පිම්බීම හැකිලිම දැකීම. එනිසා ඒක දැනගෙන බලන්න gedara ඉඳද්දි මේ සද්ද සද්ද නෙවෙයි. මෙහාට පස්සේ තමයි සද්ද සද්ද බවටපත් වෙන්නේ. කම්මලේ බල්ලට හෙන ගැහුවට ගාණක් නැහැ. එනිසා අපි ගෙදරින් උර සද්ද කරනවා සද්ද ඇහෙනවා බාධාවක් නැහැ. දැන් මෙතෙන් ඇවිල්ලා අපි අර සියුම් දෙකට හිත දානකොට පේනවා මේ පොඩි සද්ද පවා අපිට හිරිහැර කරනවා. ඒක නිසා තමන්න තේරුම් ගන්න ඕනේ හිත සංවේදී වුණාට පස්සේ අර වෙනදා නොදැනෙන ගොඩක් දේවල් දැනීම හිරිහැරයක් කරගන්න. දැනීම චිත් මේ වෙහෙස කර දෙයක් වඩපත් කරගන්නවා. දැනීම කරදරයක් කරගන්නවා. කවදා හරි මේ යෝගාවචරයට පුළුවන් වුණොත් මේ වෙනදා නොදැනෙන සද්ද කරදර නොකරන සද්ද අද කරදර කරන්නේ සතිය නිසයි කියලා එයාට පුංචි සතුටක් එයි මේ සද්ද ඇහිම නිසා හිරියද දායක විදිහට සද්ද ඇහිම නිසා සතිය තියෙන බවයි මේ පෙන්වන්නේ සංවේදී බවයි මේ පෙන්වන්නේ හිත වර්තමාන මොහොතේ තියෙන බව පෙන්වන්නේ කියන වෙනස මේ දවස් 4 5 ඇතුළත වෙයිද කියන්න බෑ නමුත් ඒක මූල ධර්ම වශයෙන් පෙන්ලා දෙන්න පුළුවන් ඒ නිසා වෙනද කරදර නොවන කය ඉරියව්ව කරදර වෙනවා වෙනද නොදැනෙන හිතවිලි කරදර වෙනවා වෙනද පුංචි සද්ද පවා කරදර නොකරන දේවල් කරදර වෙන්න පටන් ගන්නවා මේකෙන් තේරුම් ගන්න හිත සංවේදී ඒක මේ සතිය පිහිටීමට බාධාවක් නෙවෙයි සතිය පිහිටීම නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් පැත්තෙන් බලන්න ගියොත් ඒ පුද්ගලයාගේ ආකල්ප වෙනස් වෙනවා ඒක ඉල්ලීමක් කරන්න බෑ බලපෑම් කරන්නත් බෑ අපිට දීලා කියතයි කැමතිනම් ගන්න ඒ තියේදී සද්ද තියේදී හුස්ම බැද්දක් නැතත් පිම්බීම හැකිලිම දැක්කේ නැතත් ඉඳගෙන ඉන්න බව එහෙම නැත්නම් මම ඇවිදිමින් ඉන්න බව දන්නවනම් ඔය ඔය වෙලෙට ඔය ලෙඩේට ඔය බේත හොඳටම ඇති. ඒ නිසා මේක බලාපොරොත්තු සුන් කරගන්න පශ්චාත්තාප වෙන්න අවස්ථාවක් නෙවෙයි. මේ තියෙන එකේ ඉදිරි බලලා ඒ සද්ද සංවේදී භාවය වැඩි උනේ සතිය නිසාය සතියේ අමතර ආනිසංසක් නිසායි කියලා ඒකට ප්‍රමෝද වෙලා ඉදිරියට යෑම එක තමයි කරන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස අපට ලැබුණු පත්‍රිකා අතර පර්යංක භාවනාව සක්මන් භාවනාව හා අනිකුත් කටයුතු වලදී සතිය පැවැත්වීම යන පත්‍රිකා තිබේ මේ භාවනා තුන පිළිබඳ පහදා දෙන්න මම හිතන්නේ අපේ දේශනාවේදී ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලෙදී මේ ක්‍රම තුන අපි නේමාසික භාවනා වැඩමුළුවක තියෙන උපකරණ තුනක් විදිහට සඳහන් කරනවා තුනේම තියෙන සතිය. පර්යංකේදී කිසි චේතනා නැතුව සිද්ධ වෙන දේ දිහා බලා සිටීම කියලා කීතයගේ දල වශයෙන්. සක්මනේදී එක චේතනාවයි. ඇවිදිනවා විතරයි. තනකට යන්න නෙවෙයි. ඇවිදින වැඩේ කරන ගමන් සතිය පිහිටියම. එදිනෙදා සාමාන්‍ය චේතනාවල් පහළ වෙද්දී කයෙහි ඉරියව්වෙහි වර්තමානයේ හිත පැවැත්වීම මේක හරියට පරිවේශණයක කරන පරිවේශනාගාරයක කරන පරිවේශන, පරිවේශනාගාරයේ ශේෂ්ත්‍රයේ කරන පරිවේශන සහ රටේ කරන පරිවේශන කියලා කෘෂි කර්මයේදී අපිට පරිවේශන જાති තුනක් උගන්වනවා. පරිවේශනාගාරයේදී සියලු தත්යන් දීලා පරිවේශන කරනවා. ඒකේ හොඳ වර්ගය අරගෙන ඉවරලා අපි පරිවේශනාගාරයේ එළිය ශේෂ්ත්‍රී කරනවා. ඒතරත් ඇති වෙන්න සෙනඟ දෙනවා, ඇති වෙන්න වතුර දෙනවා, ඇති වෙන්න පොහොර දෙනවා. ඊට පස්සේ හොඳම දක්ෂ ගොවියෝ ටිකක් අරගෙන ඒගොල්ලන් දීලා බලනවා. ඒ තුනේදිම පරිවේශනාගාරයේ තරම් ප්‍රතිඵල පරිවේශන භූමියේදී ලබන්න බෑ. පරිශන භූමියේ ලැබෙන ප්‍රතිඵල රටේ දක්ෂ ගොවියන්ගෙන් ලබන්න බෑ. ওই මට්ටම් තුනේම පාස් වෙනවා තමයි අපි ජාතික මට්ටමට මේ හොඳ වර්ග හොඳ දෙමුම් වර්ග කියලා කියන්නේ. ඉතින් මේ භාවනා වැඩමුළුවක පරියංග භාවනා කියන්නේ පරිවේශන මට්ටම. පරිවේශනාගාරේ. සක්මන කියලා කියන්නේ පරිවේශනාගාරේ භූමිය කරන. ඊට පස්සේ ඉදිනදා වැඩ කියලා කියන්නේ ශේෂ්ඨ මට්ටම කියලා මේ වෙලාවේ අපි මතක තියාගමු. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාදයේ ස්පර්ශය විලුඹේ සිට ඇඟිලි කෙලවර දක්වා හඳුනා ගැනීමට යාමේදී දකුණු පාදයේ ස්පර්ශය ගැන අවධානය ගිලිහියයි. ඊට හේතු වන්නේ වම් පාදයේ විලුඹේ සිට මද දුරක් ස්පර්ශය වන විට ඊට සාපේක්ෂව දකුණු පාදයේ මැද සිට ඇඟිලි දක්වාද ස්පර්ශයක් සිදුවීමයි. මේ නිසා නිතරම පාද දෙක ක්‍රියාත්මක වන බැවින් පූර්ණ අවධානය එක් පාදයකට ලබාගත යුතුයද එය කරන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ මේකට කියන්නේ පොල් පිට පාගනවායි කියලා. මේ පැත්ත පාගන මේ පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගන මේ පැත්ත උඩ යනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ කවදාකවත් එක වැඩක් කියලා එකක් නැහැ. වැඩ දහසක් තියෙනවා අපිට. ඒ නිසා අපි එකට ඔලුව දානවා කියන්නේ අනිත් සේරම අයාලේ අරිනවා කියන්නේ. ඒ නිසා අපි මෙතෙක් කරලා තියෙන හැම වැඩකදීම අපිට ගිල තියෙන ආංශික අවධානය. කවදාකවත් පූර්ණ අවධානය දීලා නැහැ. <clears throat> දෙන්න බෑ. මේක ලෝකේ වැඩක් කියලා එකක් නෑ ක්‍රියාවලිතියි. ඉතින් අපි එකක් කරලා ඒකට අද්දකරු ප්‍රත්‍යක්ෂයෙන් ඔක්කොම වහගෙන කියන යකෝ මම දැකලා කියන්නේ මම කරලා කියන්නේ මම අද්ද කියමින් කියන්නේ කියලා කෑ ගැහුවට අනික ඔක්කොම අයාලයි. දැන් කාලේ ලංකාවේ මම දන්නේ කොච්චර ටෙලිවිෂන් channel තියෙනවද කියලා. ටෙලිවිෂන් එකක් ගත්තට පස්සේ එක channel එකක් open කරනකොට අනිත් channels බලන්න බෑනේ. ඒක කැමැත්තෙම අනිතව වහන්න එපායි. ඒ නිසා કોઈ channel එකද බලන්න. අපි හිතමු බලන channel එකේ කුණුහරුපයක් පෙන්වනවා. එහෙනම් අසභ්‍ය ලකුණක් පෙන්වනවා. අපි ඒක බලලා පත්‍රේ ලියනවා. බලන්න අද ලංකාව කොච්චර දුෂ්කර කැතද මේ වගේ කුණු හරපටේ පෙන්වන්නේ කියලා ඉතින් පත්‍රකාරයා කියනවා ඉතින් ඕක ඕෆ් කරන්න පුළුවන් නේ ඔයාලට වගේ තියෙන කැතකමනේ බැලුවේ channels 10ක් තියෙනවා කැත මේක බලලා ලියපු මිනිහට බනින්නේ ඔයාගේ තියෙන කැතකමනේ. ඔගේ channels 7-8ක් තියෙනවා උඹට කැමති ඔකට යනවා. ඔක ටෙලිවිෂන් එකේ off button එකක් තියෙනවා. ඒ වගේ අපිට අවධානය යොමු වෙන මොකද්ද? නමුත් අවධානය ගැනීමට අරමුණු අඩුම හයක් තියෙනවා. ඇහැ කන දිව නාසය කය මන. එක විඥානයයි තියෙන්නේ. විඥානයේ ඇහැට ගියොත් චක්කු විඥානය කිව්වොත් ඒකට සෝත විඥානය වෙන්න බෑ. එතකොට අපි චක්කු විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණෙත් වර්ණ සහ සටහන් කියලා පැතිකඩ දෙකක් තියෙනවා. බලන දේ වර්ණේ බලන්න කිව්වොත් සටහන පේන්නේ සටහන බලුවොත් වර්ණේ පේන්නේ. ඒක නිසා ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා විශාල පරාසයක අපි එකක් තෝරනවා කියන්නේ අනික් සියල්ලම කැමැත්තෙන් ප්‍රතික්ෂේප කිරීම. සහ ගහන අපරාධයක් කරන්න. එකක් තේරීමක් කියන්නේ අනික් සමස්තයෙන් ප්‍රතික්ෂේප කිරීමක් ඔබ වා කියන්න ඕනේ. එකක්වත් තෝරන චිතෙත් මොකද වෙන්නේ කියලා අහනවා ඒ සාහනන්නේ. දේශ බලන ඉන්නවා සියල්ලකටම සමාන හිතකින් ඒකට සතිය කියලා. ඒ නිසා අපි හිතන විදිහට එකක්වත් පාවිච්චි කරන්න බෑ. මේක තමයි අපේ වෙනස. අපේ හිත හොරාට ඉස්සලා කේල් කන වැටපයින්න වගේ දීපු ගමන් වැඩිම තණ්හාව තියෙන දෙක අල්ලගන්න. අල්ලගන්නවා අනිත ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් අපි කිව්වොත් මේ අල්ලන්නේ වැඩිම තණ්හා තියෙන එක, වැඩිම රාගය උපදවන එක, වැඩිම කෙලෙස් උපදවන එක. උදේ බලන්න හිටපන්. කවුද මේ පැනලා දෙන්නේ කියලා. මායාවේ න්‍යාය පත්‍රනේ තියෙන්නේ. කෙලස් න්‍යාය පත්‍රනේ ඔක බලන්න පොඩ්ඩක් හිටපන්කෝ. පොඩ්ඩක්. නැවතිල බලන්න. මොන જાතියකට අපිට තන මෙයා ඇවිල්ලා ඒක ගත්තොත් එහෙනම් මට ඉස්සලා එළියටක් ගාලා අල්ලන. ඇල්ලුවාට පස්සේ අනික සියලුම විකල්ප නැති වෙනවා. මේකට කියනවා වර්ණාවශෝෂණය කියලා. තෝරලා තමයි අපි ගන්න. ඒක පරිණාමයේදී natural selection කියලා ස්වභාවික වර්ණය කියලා අපිට දීලා තියෙනවා. ඒකේ දායක දරුව තමයි අපි. ස්වභාවික වර්ණයේ જાතිය බෝ කරන්න මිසක්කා නිවන් දකින්න නෙවෙයි. මේ යන්ත්‍රය හදලා තියෙන්නේ එක පරමාර්ථයකට જાතිය බෝ කරන්න. දෙකක් තියෙනවා නම් ආරක්ෂාව. බුදුරජාණන්සෝට විරුද්ධව අහිංසක ව්‍යාපාරයක් කරනවා ඒ පැවැත්ම වෙනුවෙන් දඟලන වෙනුවට නැවැත්ම වෙනුවෙන් බල්ල බලපන් උඹේ ඇඟ. මේ ඇහ කන නාසය දිව මේ කාමයට පහඳින හැටි, බත් බැලකම් කරන හැටි, දාතකම් කරන හැටි, කඹුරන හැටි, වාල්කම් කරන හැටි. උගදී බලන එක මේ අකුසලයක්ද කියලා. මේ තමයි මේ තරම්ම කලින් සැලසුම් කරන ලද්දව මේ එක එක අරමුණු දිහා යන්නේ කාමයේ අනුව නම් ඒක දැන ගැනීම. ඒ නිසා වම් කකුල බලන්න කිව්වොත් දකුණු කකුල අමතක වෙනවා. මේක නැති කිරීම සඳහා අටුවාචාර්යන් වහන්සේලා බුදුහාසයන් සිකක් නෙවෙයි බුද්ධඝෝසාචාර්යන් වහන්සේගේ අටුවාවලිය නාසනවාස් කියනවා. ඒක බුද්ධඝෝසාචාර්යන් වහන්සේ කරන පදයකට දෙන අර්ථකථන යථාපාකටං විපස්සනාබිනිවේෂෝ පච්චා අනුපහට්ටන්තේන උපායේන උපට්ඨ පෙට්ටා සම්මසිතබ්බා. බලාන ඉන්නකොට වඩාම ප්‍රකට දේ තියෙන එක බලන්න. සතා පාකටන් විපස්සනා බිනිවේසෝ විපස්සනාට බැසගන්නේ ප්‍රකට දේ. මම නෙවෙයි තෝරන්නේ එයා ප්‍රකට වායේ පෙන්වන්න. ඒෙන් අපි බැසගන්න. හැබැයි අපි දන්නවා අපි දන්නවා සමස්ත දකින්නේ නැහැ කියලා. ඒක නිසා හොඳට ප්‍රකට දේ සතිය ඇති කරගෙන ගියාට පස්සේ අපි දන්නවා මේ පූර්ණ චිත්‍රය නෙමෙයි දැක්කේ කියලා පච්චා. පස්සේ උපායේන අනුපහට්ටන් තේනප උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බ නොදැක්ක දෙයක් තියෙනවා. ඒකත් මම පස්සේ දකින්න ඕනේ. දැන් මං ගියේ ප්‍රකට දේ යනවා කියලා දැනගෙන ගියොත් අපිට පස්සේ විවේකීව විස්තර දැනගන්න පුළුවන්. ඒ නිසා ආනපාන කරනකොට හෝ පිම්බීම ඇක්ලිම කරනකොට මේ දෙකෙන් ප්‍රකට දේ තමයි අපි ඉස්සරහට ගන්න. වම තිනකොට දකුණු ඉස්සෙනම නම් ප්‍රකට දේ තමයි අපි අරගන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ ප්‍රකට දේ ගන්න මූල ධර්මයේ මත අපි අප්‍රකට රාශිය කමතක කරලා තමයි මේක තෝරන්නේ කියලා. ඒ නිසා අපි 100%ක් නිවැරදිත් නැහැ වැරදිත් නැහැ. පස්සේ හොඳට හිතේ විවේක පිච්ච වෙලාවක අර අප්‍රකට දේවල් උපායේන උපායෙන් පටන් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ උපමාන රාශියක් එක තමයි මේ විපස්සනා මාර්ගයේ ඉදිරියට යන්නේ. ඒ නිසා මේ මුල් ටිකේදී මේ අටුවාචාන් මාත්‍ර නැත්නම් සරුවචනන්සේ දීලා තියෙන මේ දේවල් අපි සද්ධාවෙන් පිළිගන්න. මම තද කරනකොට දකුණ ඉස්සෙනකොට වඩා ප්‍රකට මොකද්ද? ඒ අනුව යන්න. උත්තර දැනගන්න ප්‍රකට දේ බැලීමෙන් සමස්තය දකින්න බෑ. සමස්තය දැකීම පස්සේ සම්පූර්ණ කරගන්නවා. ඉස්සෙල්ලා අපි ප්‍රකට දේම වැත ගන්නවා කියන එක තමයි දල උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී අනුගමනය කළ යුතු පියවර ක්‍රමයක් තිබේද? නෑ ඒක නිසා අපි හිතනවා නම් දැන් මේ ලනුපැදුර අපි සක්මන් කරන්න කියලා අදිෂ්ඨාන කරන. මේක තමයි මම සක්මන් කරන්න කියලා විනාඩි දෙක තුනක් හතර පහක ඕකේ යහට මෙහට යන්න. සාමාන්‍ය වේගයෙන් ඇවිදලා බලන්න මේක තමයි මම දැන් මානසික ආට යොමු කරන්න හදන්නේ. සක්‍රමණී වේගයවත් මොනවාක්වත් કૃත්‍රිම කරන්න එපා. ඒක සාමාන්‍ය වේගය ගන්න ඇවිදලා තමන්ගේ ඇඟට කියන්න මගේ උසේ හැටියට මගේ ගමනේ හැටියට ගමන යන්නදල් ඒක ලියලා විනාඩි 5කට විතර පස්සේ යටි කයට හිත දාලා වම දකුණු වශයෙන් බලන. ඒ නිසා ඉස්සෙල්ලා සාමාන්‍ය බුද්ධියට බොඩි නොලෙජ් එකට ඉස්සෙල්ලා යන්න දෙන්න ඕන. එහෙම නැති වුණොත් අපේ ගමන કૃතිම වෙනවා. કૃතිම වුණාට පස්සේ අපි බලන්නේ මේ මවාගත්ත දෙයක්. ඒක නැත්තම් අස්වාභාවික දෙයක්. ඒ නිසා සක්මණේ මුලදී විනාඩි 5ක් විතර එයාට මෙහෙට සක්මන් කරන්න කියනවා භාවනා නොකර මෙනෙහි කිරීම නොකර අතර විනාඩි 10ක වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක තාම අපිට සිංහල දාගන්න බැරි වුණා. මෙල්බර්න් වල කෙරුවේ. ඒක පුදුම විදිහට මේ සක්මන පිළිබඳව උග දෙනෙක්ගේ තියෙන නොදැනුවත්කම නැති කරනවා. බොහොම සරලව කියලා දෙනවා කරන ගම. ඒ ඒ වීඩියෝ ක්ලිප් එක හදපෙකනාගේ දුව තමයි සක්මන් කරන්නේ. ඉතින් ඒ දැන් මම ඇවිල්ලා මාස දෙකක් විතර අපිට බැරි වුණා තාම ඒකට සිංහල සද්ද කවන්න. ඒ නිසා අපි ඊයේ වෙනම ෆිල්ම් කරා සතිපාසල වෙලාවේ සිංහලෙන් එකක් හදන්න. එතකොට පේනවා මේකට තියෙන අර ගෞරව සම්ප්‍රයුක්ත බය නිසා මේ કૃතිම කරගන්න. මේක සාමාන්‍ය දෙයක්. ඉස්සෙල්ලා නිකන් ඇවිදින්. විනාඩි 5ක් 6ක් විතර නිකන් ඇවිදලා ඇඟට වේගය බාර දීලා පස්සේ දකුණ තියෙනකොට වම තියෙනකොට මොනවද වැටෙන්නේ කියලා බලන කියන එක ඒ බය අරින්නත් මට මෙහෙම කියන්න හිතෙනවා. සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉන්නේ කියලා දන්නවනේ සත්‍යය සක්මන කියන්නේ. ඒක තවත් විස්තර කරනකොට මම කියන්නේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්ච. වෙන මොනවත් හොයන්න යන්න එපා. හොයන්න ගිය ගමන් බොරු කකුල් කාරයෝ වගේ කොක්කු වගේ ඇවිදින්න පටන් ගන්නවා. පිටින් ඉඳලා බලනකොට පේනවා නිකන් මේ ඩ්‍රග්ස් ගහලා වගේ. ඉතින් ඥානන්ද සාන්ති කියන එහෙම වුණත් කමක් නැහැ මොකද අපිට බේරෙන්නනේ අපි මේ කටයුතු කරන්නේ මේ රංගපාන්න නෙවෙයිනේ සක්ම කරන්න ගියාම සාමාන්‍ය ගමන් නැති වෙනවා අපිට. ආශ්වාස ප්‍රශ්වාස කරන්න ගියාම හුස්ම ගන්න බැරුව යනවා. ඒ තරම්ම මොනවාරි කරන්න ගියාම අපි අඳිනවා. ඒ නිසා අපි මේ බය නැති කරලා සාමාන්‍ය ක්‍රමයට ගෙනියලා එයාට කියනවා තමන්ගේ සාමාන්‍ය වේගය යන ගමන් සතිය යොදලා වඩා ප්‍රකට දේ අල්ල ගන්නවා කියන එක තමයි උත්තරේට දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනේදී ධර්මදේශනාවට දේශනා කළ සිහිය හා සති බොජ්ජංගය ගැන නවත් නැවත වතාවක් සතිය සති සම්පජඤ්ඤ සති බොජ්ජංගය සති බලය කෙටියෙන් පැහැදිලි කර දෙන්න. මම ඒක කල් තිනවා ධර්ම දේශනාවට මට හිතෙනවා ඒක වැදගත් අපේ වැඩ පිළිවෙලට ඒ නිසා අද දවසේ පටන් ගන්නකොට අරකේ සම්පින්නයක් වශයෙන් මට කොලේ දෙන්න යනකොට මේ ගෙනියන්න මම ධර්ම දේශනාදී වෙලාව ගන්නවා අපි ඒක මේ වෙලාවේ වේලාව ගන්න අවශ්‍ය නැහැ නිසා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ටික වේලාවක් මෙනෙහි කරන විට ශබ්ද වේදනා දැනීම අඩු වී භාවනා ආසනයේ ඉඳීම පහසු වෙයි. ඊට පසු සියුම් විතර්ක මතුවේයි. විතර්ක තුල බොහෝ වෙලා යනු ඇත. අතරින් පතර මෙනෙහි කිරීමට හැක. එවිට කුමන එවිට කුමන අරමුණකට යා යුතුයද? ආලෝකය නිසා සිත දෙස බැලීමටද අපහසුයි. මීට කුමක් කළ යුතුයද? ආ එවිට සමත අරමුණකට යා යුතුයද කියලා අහනවා. මේක අර පංසු දෝවන සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරන ඕලාරිකා විතක්කා සුකුමා විතක්කා සුකුමතර විතක්කා කියලා විතක්ක જાති තුනක්. ඒක අපේ ලොකු සාංශේ නව මහ විතක්ක කියලා වෙන් කරලා දීලා තියෙනවා. ඒකෙන් ඕලාරික විතක්ක වලටපත් වෙන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒක පහන සංඥාවට දාලා තියෙනවා. ඉතින් යම් වෙලාවට අර මෙනෙහි කිරීම අධික වීම නිසා අරමුණක හිත පැවැත්වුවොත් කාම විතක්ක වලට මොකද කාම විතක්කට එන්න බෑ. මොකද මේ අරමුණට කාම කරන්න බෑනේ. ආස්වාස් ප්‍රසාසට කාමයේ ඇති වෙන්නේ නැහැ. සක්මණට කාමයේ ඇති වෙන්නේ නැහැ. ඒක ව්‍යාපාදේ එනවා භාවනා ක්‍රමයේ දන්නේ නැත්නම් නමුත් ඒක පුරුදු වුණාට පස්සේ ඉතින් ව්‍යාපාද වෙන්න දෙයක් නැහැ. වම දකුණ බලහන් ඉන්නවා. නිදිමතේ ඉන්න පුළුවන්. ඒකත් දන්නවනම් ඔය කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංතා විතක්ක යටපත් වෙනවා. යටපත් වෙනකොට මෙතෙක් කල් එලි ඔලෝස ගන්න බැරි තවම තව විතක්ක જાති හයක් එළියට එනවා. සුකුම විතක්ක කියලා. ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක, පරානුද්යත පටිසංයුත්ත විතක්ක ආදී වශයෙන් විතක්ක රාශියක් අර යටපත් වෙලා තිබිච්ච නිසා එන්න පටන් ගන්නවා. එන්න පටන් ගත්තට පස්සේ ඒව සාමාන්‍ය මේ පරානුද්යතා බඩසංයුත්ත විතක්කනේ කමන්නේ කියලා. ඉතින් දැන් මිනිස්සුන්ට අනුකම්ප කරන එකනේ. ඥාතීන්ට උදව් කරන එකනේ. එහෙම නැත්නම් ලැජ්ජ නොවි ජීවත් වෙන හිතන හිතවිලිනේ. ලෙඩ නොවි ඉන්න හිතන කියලා මේව නිකන් අරිට අච්චර ගොරෝසු නැහැ. ඒ සුකම විතක් එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචර දන්නේ නැතුව මුරුංග ගහයට පුදිය ගත්ත එකා වගේ. දැන් මේකත් දිගේ ඉතින් හිතන්න පටන් ගන්නවා. මේවා ටිකක් සාමාන්‍ය පින්පැත්තට බරේ හිතවිලි. හැබැයි අර බරපතල විතක් වලට වැඩි විස ජනකයි මේ ටික. මේ සුකුම විතක්ක ටික. ඉතින් මේක විස්තර කරලා ලොකු සංසය ලියලා තියෙනවා සාමාන්‍ය ජීවිතයේ සුකුම විතක්ක අකුසල නෙවෙයි. ඥාතින් පිළිබඳ හිතන එක පරානොද්දායතා පරිසංගිත විතක්ක ලාභසක්කාර පරිසංගිත විතක්ක අමර විතක්ක අනවඤ්ඤති විතක්ක ජනපද විතක්ක. ඒකනේ අපි නිවුස් බලනවා කියලා කරන්නේ. ඒක වැරද්දක් නෑ. ඒක සාමාන්‍ය ජීවිත භාවනා කරනකොට අර ප්‍රධාන විතක් අයින් කරාට පස්සේ මේ ටික තමයි අපිව ඇඟට නොදැනි චපල විදියට අරගෙන යන්නේ. ඒ නිසා ඒ මතුවෙන සුකම විතක් වලින් කියන දෙන බරපතල විතක් නැහැ. හැබැයි කිඹුල නැති උනට හුණා ඉන්නවා. කිඹුලගෙන් බේරගත්තට පස්සේ හුණගෙන් තමයි බේරගන්න ඕනේ. ඒ නිසා යෝගාවචර දැනගන්න ඕනේ එදිනදා ජීවිතේ පවතින ආකල්ප නෙවෙයි. මේවා ප්‍රධාන වශයෙන්ම කෙලස් නෙවෙයි. හැබැයි ප්‍රපංච කරන්න ගත්තොත් කෙලස් වෙනවා. කතන්දර ගොතන්න ගත්තොත් කෙලෙස් වෙනවා. මේවා කතන්දර ගොතන සුළුයි. ඒක නිසා ඒව දැනගන්න ඕනේ අර විතක්ක නැති වෙනකොට එන එකක්. ඒ වෙනකොට තමන් කරමින් හිටපු මූල කර්මස්ථානේ දකින්න පුළුවන් නම් ඒක මූල කර්මස්ථානේ දෙවෙනි ප්‍රයෝජනේ කියලා කියනවා. පළවෙනි ප්‍රයෝජන තමයි ආනපාන හිත තියලා ආනපාන හිත බඳින එක. දෙක තමයි මේ වගේ සුකුම විතක් එනකොට නැවතත් ආනපානේ සරණ යන්න ආනපානේ දෙවෙනි වතාවට පාවිච්චි වෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවල් වලට මේ යන්නේන පාර පොඩ්ඩක් කලවම් වෙච්චාම GPS එක බලලා හරි යන තෙදෙට ෆෝන් කෝල් එකක් දීලා හරි අහගන්න එපා එන පාරේ හරිද කියලා. අන්න ඒ වගේ අපිට ආනපානෙ උදව් වෙනවා. ඒකයි ඔය මුළු කය බලනවා හෝ ආනපානෙ බලනවා හෝ කියලා නිමිත්තක් අරමුණක් තිබීමේදී ඔයගේ අන්දමන්ද වෙච්ච වෙලාවක නැවත gedara හොයාගන්න ගෝච රාජ්‍යත්වය හොයාගන්න අපිට උදව් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවට සමතරමුණු කියන එකෙන් අදහස් කරන්න මොකක්ද දන්නේ සැකනම් මේ කුසුකම විතක්ක දිගේ කතන්දර ගෙතෙනවා කියලා අර විදියට තමන් මෙතෙක් ඇසුරු කරපු මෙතෙන් එන්න උදව් කරපු මූල කර්මස්ථාන නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න හැබැයි සුකුම විතක්ක කියනවා මේ ලූල නැති බව වලට කණය පඬිත වෙනවා වගේ එන්න පටන් ගන්න ඒව හරීම කතන්දර ගොතන සුළුයි ඒ නිසා මේ සාහිත්‍යකාරින්ට ඒ වගේ පද බඳින අයට නිවන් දකින්න බෑ. මොකද අර මූලික විතක්ක නැති වෙච්ච ගමන් මේවා එන්න පටන් ගන්නවා. ඉතින් ආයෙව ඒක දිගේ සරුංගල් රැඳෙන්න පටන් ගන්නවා. ඉතින් පද රචන කරනවා. ඒ වගේ එක එක ඉතින් ඊට පස්සේ ඒක දිගේම යනවා. කොහේ යනවද කියලා හොයන්න බෑ. ඒ නිසා මෙව හැබැයි භාවනාවේ දියුණුව. අන හරියන බවට ලකුණු. ඒවා හරියට තීරුම් අරගෙන මේ තමන්ගේ අර මූල කර්මස්ථානයේ සරණ යෑමේ හිත නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව නැවත මේ ගෝචර අජ්ජත් අජ්ජත් භූමියට යොදනවා කියන එක තමයි මේකට තාක්ෂණික වචනේ. ඒ නිසා අර ආනාපානයේ නිමිත්ත ආනාපානයට හිත ගෙනීමෙන් මේ අවස්ථාව බේරගන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් කර භාවනාවට වාඩි වී ටික වේලාවකින් හීනෙන් පේනවා වාගේ මොනවා හරි පේනවා. නැවත සිහිය පිහිටනවා. මෙහෙම දිගටම පේනවා. නැවත සතිය පිහිටනවා. මේ වෙලාවේ වෙනසක් කළ යුතු දැයි පහදා දෙන්න. මේක චූල ශුන්්‍යත වගේ සූත්‍රවල සර්වත්‍යංශ කෙලිම සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් ආනිජ සප්පාය සූත්‍රයේ කෙලිම සඳහන් කරලා තියෙනවා. අපි ගිහිගේ දුරුවන් කිරීමට නැත්නම් ගිහිගේ අතෑරීම සඳහා අපි වනසේනාසනට අරන්නේකට එනවා. ආවට පස්සේ ටීක වෙච්චර සැප නැහැනේ වරණ්‍ය ජීවිතේ. නම කොහොම හරි කරලා අරණ්‍යයට හිත බැඳයි කියලා හිතමු. හිත බැන්දොත් ඒ හා සමාන ප්‍රමාණයක් ගිහිගේ කරදර නැති වෙනවා. ඒත් අරණ්‍යයේ ඉච්චර පහසුකම් නැහැ. කමන්නේ අර කැයි ගෑණි දෙන්න මේ හොටු ගෑණි ගත්තා කියන එක විතරයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ අරණ්‍යයට ඇවිල්ලා කයට හිත දාන්න කියලා කියනවා. යම් වෙලාවක කයට හිත දාවොත් gedara dora කරස්වත් නැහැ. අරණ්‍ය ප්‍රශ්න නැහැ. කය කියන එක විතරක් තියෙනවනේ. ඊට පස්සේ කරදර තමයි. හැබැයි කයට සීමා වෙනවනේ. ආ කයට සීමා වෙච්ච එක හතර මහා ධාතුන්ගෙන ඒකෙන් වායෝ පොට්ටබ්බ ධාතු විතරක් දැම්මයි කියන්නේ. වායෝ ධාතුව විතරයි ඉඳගෙන. ආ ඒකට හතරෙන් එකයි. දැන් මේ වායෝ ධාතුවත් ගෙවෙනවයි කියන්නේ දැන්. gedara dora කරදර නැති කරන්න අරණ්‍ය ගත්තා. අරණ්‍ය කරදර නැති කරන්න කය ගත්තා. කයමුත් හතර මහා ධාතුන්ගේ එකට ගත්තා. දැන් මේ කය ගෙවෙනවා. ඒක බුදුරජාණන් සඳහන් කරන්නේ අර ගෙවල් දොරවල් අමතක කරුවට පස්සේ ඇති වෙන කාමයේ අයින් කරුවට පස්සේ කාම සංඥා තියෙනවානේ. කාම සංඥා තමයි නීවරණ. ඒ ටික නැති කරන්න රූපයක් සරණ යනවා. එක්ක අරන්නේ එහෙම නැත්නම් කය එහෙම නැත්නම් හතර මහා ධාතුන් එක ධාතුවක් අරගත්තට පස්සේ අපි දැන් කාමේ සහ කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට අපි දන්නවා දැන් මගේ හිත තියෙන්නේ එක්ක ආස්වාසි. දැන් ප්‍රසවාසි. එතෙන් පිම්බීමේ. දැන් හැකිලිමේ. දැන් වමේ. නැත්නම් දකුණ කියලා රූපෙට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නවා ඉතුරු කෑල්ල. ඒකම හිත පවත්වනට ඒක ක්‍රමයෙන් ගෙවෙනවා. ගෙවෙනකොට මේ රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපන වෙනකොට ඔක්කොම හීනයක් වෙනවා. ඔක්කොම හිතලුවක් බවට පත් ඔක්කොම පිපිච්ච තැඹිච්ච පිපිඤ්ඤ කෑල්ලක් වගේ වෙනවා. ඔක්කොම බොද වෙන්න පටන්. ආයෙත් රූපේ ඝනව පේනවා. ආය රූප සංඥාවට යනවා. ඔය දෙකේදී මේක හිතලුවද්ද ප්‍රත්‍යක්ෂද්ද කියන දෙක යෝගාවචරයට තීන්දුව කරගන්න බැරි වෙනවා. අනිත් අනිත් වෙන විදිහට කියනවා යෝගාවචරය මෙතෙක් හිතානට ඔක්කොම පච වෙනවා. පච වෙලා බලනවා හිතට එනවා හිතවිලි වගේ දෙයක්, හීන වගේ දෙයක් ගැස්සිච්චාම ආයෙත් ආනාපාන වෙනවා. ආයෙත් මේ හීන, මිරිඟු, ලීලා, මායා බවට පත් වෙනදී යෝගාවචරය ඇද්දක පිහලා බලන්න හිතෙනවා මේ මොකද වෙන්නේ කියලා. අපි මේ භාවනාවේ රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපන වෙන වෙලාව. මෙතනදී පිස්සු තියනාට පිස්සු ඩබල් වෙනවා. සාමාන්‍ය මානසික අසහන තියෙන කෙනාට හොඳටම පිස්සු වැඩි වෙනවා. කාය ආසාව ජීවිත ආසාව තියෙන කෙනා බය වෙලා දාලා යනවා. එයාට මේ බලහින්න කය දී වෙන්න පටන් ගන්නවනේ. ආනපාන දී වෙනවා. ඉතින් මෙතෙන්දී හොඳ සද්ධාාවක් තියෙන ලෑස්ති වෙලා ගිය කමඨාන සුද්ධ කරපෙන්නාට විතරක් තේනවා. රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වීම හරහා තමයි අපි ඇත්තට නිවන් දකින්නද යන්නේ. ඒව නැත්තම් මොන પરමාර්ථයට භවනා කරන්න කියන එක પરමාර්ථ පිරිසුදු වෙන්නේ එතනදී. ඒ නිසා ඒ ඔතෙන්ට එනකන් කාටත් වගේ ඉන්න පුළුවන්. ඒකට බුද්ධඝම වෙන්න ඕන කමක් නැහැ. ඒක ඇමරිකන් පරිශන වල කරලා පෙන්නනවා. ඔතෙන්ට ඕන කෙනෙක් ගිනියලා ගිනියන්න පුළුවන් භාවනාවෙන්. ඔතනින් එහාට ගෙවම් කරන පාරද ඉන්නේ එකතු කරන පාරද ඉන්නේ කියන එක බලපාන. එකතු කිරීම පාරේ ඉන්න කෙනාට රූපේ ප්‍රියයි රූප සංඥාව අප්‍රියයි. ගෙවම් කරන එකනට රූප සංඥාව ප්‍රියයි රූපේ අප්‍රියයි. ඉතින් ආයේ කමටහන් දෙන ස්වරූපයෙන් කතා කරන ස්වරූපෙන් කියත හැකි දැන් මෙයා කේල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද යන්නේ. ඉතින් මේ මට්ටමට වැඩිය දියුණු වෙච්ච කෙනෙක් ඕනේ මේක විසඳලා දෙන්න. මේකවත් විසඳගත්තේ නැති කෙනකින් අපි කමටහන් ගන්න ගියොත් ඒකට කියනවා අන්ධ પરම්පරාවක් කියලා. එක එකක් දැකලා නැහැ. දැකගෙන තියෙච්චාම දෙන තොරතුරු දෙන උපදේශ ඒ අර මුල් අන්ධයාගේ හැටියට තමයි යන්නේ. ඒ නිසා මේක බලාපොරොත්තු යන්න රූපේ ගිවන් වේගන එනකොට මේක මායාවක්ද මිරිඟුවක්ද මරිච්‍යක්ද හිතලුවක්ද හීනයක්ද කියන තැනට එනකොට තමගේ ශද්ධාව තමයි වැදගත් වෙන්නේ. තමන්ට සතියෙන් නම් මෙතෙන් ආවේ ඕන මඟුලක් වෙච්චාවේ. කාය ජීවිත নিরপেক্ষව යන්න පුළුවන්. හැබැයි ආපු මග මතක නැත්තම් එයාට හිතෙනවා තෝන්තු වෙලා වගේ කියලා. එහෙම නැත්තම් මරිච්ච අත්තම්මලා පේන්න පටන් ගන්නවා. රුවන්වැලි සෑවල් පේන්න පටන් ගන්නවා. බුදුහාමුදුරෝ එනවා. নানা ප්‍රකාර දේවල් ආවම මෙයා ඒනේන දේවල් බඳින්න පටන් ගන්නවා. ආපු මග මතක නැහැ. ඉතින් ඒක නිසා මෙතෙන් ආවට පස්සේ තමයි ඇසිඩ් ටෙස්ට් එක වෙන්නේ. ඇත්තටම නිවන් දකින්න දෙන්නේ. එහෙම නැත්නම් ලෑස්තිලාද මේකට යන්නේ. ලෑස්තිලා ගියොත් මේක ජයග්‍රහණයක්. ලෑස්තිලා ගියේ නැත්නම් නිකන් අර තමන්ගේ අගයන් ආඩම්බරයෙන් ඔක්කොම අභියෝගයට ලක් වෙලා හරි අපහසුටපත් වෙනවා. ඒ නිසා මේ බුද්ධ ආගමේ ඔක්ක පිස්සන්න පිටහටන්න ඔක්කොටම යන්න බෑ. එයාගේ පරමාර්ථ දෘෂ්ටිය සංකල්ප එතන එතන පරීක්ෂා වෙනවා. පරීක්ෂා වෙන අයට විතරයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ මට්ටම් කීපයක්ම තියෙනවා. මේක රූපේ රූප සංඥා බාටපත් වෙන අවස්ථාව කියලා අනිත් දවසේ මෙහෙම දෙයක් වෙනවයි කියලා හිතාගෙන යන්න. එතකොට අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම තමන්ට පේන්න පටන් අර ගන්නවා නිකන් මේ කාගවත් න්‍යාය පත්‍රයකට නෙවෙයි යන්නේ. මෙන්න මෙතනදී සද්ධාව කඩා ගන්න නැතුව ඉදිරියට යනවා ලෑස්තිලා යන එක විතරයි අපි ලොකු සංසය දැකලා තිබුණේ. ස්වාමීන් වහන්සේ කියනවා මේ වගේ වෙලාවට මේක වෙන්න පුළුවන්. කමන්නේ. මම දිගට ඉදිරියට යනවා කියලා අනේකයි කරන්න තියෙන්නේ. එතකොට මේක නිකන් මිරිඟුවක් කරා යනවා වගේ. ඇඟේ හැප්පෙන දෙයක් නැහැ. පිටේ ඉඳලා බැලුවත් හැප්පෙන දෙයක් තියෙනවා වගේ. ඒ නිසා එතනින් ලොකු පෞරුෂත්වයක් සහ ප්‍රතිශක්තියක් ඇති කරගෙන තමයි යෝගාචරය ඉදිරියට යන්නේ. ඒකට ලෑස්ති වෙලා යන එක තමයි උත්තරේට කියන්නේ. <coughs> ගරු ස්වාමීන් වහන්සේ අකුසලයෙන් මිදී කුසලයේ වැඩිමත් සතියක් සතියද බුදු ගුණ අසුබ මරණ සති මෛත්‍රී ආදී භාවනා වැඩිීමේදී ක්‍රියාවක් සිදු වෙනවා එවිට සංඛාර උපදිනවා සංඛාර සමග භවය සකස් වෙනවා මේ පැහැදිලි කර දෙනු මැනවි ඔය නිසා මේක ඒතං සන්තං ඒතං පණීතං යයිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ ප්‍රතිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාණං ඒක නිසා අන්වස් අනවට්ඨිත චිත්තස්ස අනන්වාගත චේතසා පුඤ්ඤ පාප පහීනස්ස නත්ති జాగරතෝ බය භාවනාවෙන් අනවට්ඨිත හිතක් ඇති කරගත්තොත් ඔය වැස්තර තෙමෙන ගයක් වගේ නේ වහලේ හදාගත්ත ගයක් අනවට්ඨිත චිත්තස අනන්වාගත චේතසා එහාට මට වැන්නේ නැති හිතක් හදවගත්තොත් පිම්පව් අතාරින්න පුළුවන්. එතෙන්ද යනකම් පිම්පව් දෙක තමයි අපිට තියෙන තවුහරණ. නමුත් ඔය හිත දැඩි කරගත්තට පස්සේ එයා තදාචාරය අමතක කරනවා. පිම්පව් එහාට යනවා. පුඤ්ඤ පාප පහිනත් නැති జాగරතෝ බය. නිතරම අවදින් ඉන්න කෙනාට බයක් එන්නේ නැහැ. අනික ඔක්කොමලා ගත කරන්නේ පිම්පව් දෙකේ කර්ම ශක්තියේ. මෙතෙන් එහාට පස්සේ ධර්ම ශක්තිය. මේ ඒ නිසා සතියේ සති බලයට එනකන් අපේ හිත පිම්පවුලින් තමයි ගමන කරන්නේ. සති බලයේ බවට පත් වුණාට පස්සේ තමයි තේරෙනවා තව දුරටත් ඒ සදාචාරය සදාචාරය කියන එක වැරදි. මේ ලෝකේ තියෙන හොඳ නරක හරි වැරදි ධර්මා ධර්ම යුක්ති අයුක්ති කියන දේවල් පටල වෙන බවත් පරමාර්ථ ධර්ම වලට යන්න පුළුවන් බවත් එතෙන්ට යනකම් බලපානවා. එතෙන් එහාට බලපාන්නේ නැහැ. ඒක නිසා මේක සංස්කාර දිගේ විස්තර කළ දෙන්න පුළුවන්. ඒක සතිය දිගේ විස්තර කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සසංකාරික අසංකාරික ભેදය හරහා. ඒක නිසා මේ සතිය විපරිණාමයටපත් වෙනවා. සති බලයට යනකන් සතිය හොඳ නරක දෙක සලකනවා. සති බලයක් බාටපත් වුණාට පස්සේ බොජ්ජංග උනාට පස්සේ ඒකට මායින් කරන්නේ ඒක හරියට කියනවා නම් ආශයන්තරාව මීටර් 100ක් උඩට යනකම් රත වාහන නීතියට යටත් මීටර් 100ක් උඩට ගියාට පස්සේ යා වැඩ කරන්නේ ගුවන් ගමන් පිළිබඳව නීති වලට මිසක් රන්වේ එකේ නෑ. අඩි 33000 කුඩින් යනකොට පේනවා ට්‍රැෆික් ජෑම් තියෙනවා අනම්මන පයිලට් ප්‍රශ්නයක් නෑ. හැබැයි එයා වැඩ කරන්නේ ඇස්ට්‍රොනොට්ස් මේ ගුවන් නියමුවට දෙන උපදේශ මත. මොකද ගංගන ගාමියෙක් ගියොත් එම අජට අවකාශ යානයක් ගියොත් පොළවෙන් 76ක් උඩට ගිය ගමන් රත වාහන නීතිය බලපාන්නෙත් නැහැ. ආසයන්තර නීතිය බලපාන්නෙත් නැහැ. එයාට ගුරුත්වාකර්ෂණේ නැහැ. එයාට එතකොට මේ නීති බලපාන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඩ්‍රයිවර්ලම තමයි පයිලට්ස්ලා වෙන්නේ. පයිලට්ස්ලම තමයි ඇස්ට්‍රොනොට්ස්ලා වෙන්නේ. ඒ නිසා ඒ ඔක්කොම දැනගන්න ඕනේ. පොළවේ යනකොට ඩ්‍රයිවිං ලයිසන් ඒ නීති බලපාන. 100 පැයට 70 70යි. ලංකාවේ. ප්ලේන් එක 70 කරන්න බෑනේ. ඒක රන්වේ එක පයින්නකොටම 300 පයින්. අජටවකාශය යන ගියාම තප් විනාඩිකට 76ක් යන්න. නැත්නම් කඩන්න වෙනවා. ඉතින් එක එක මට්ටම්. ඉතින් අපි දන්නේ අපි මේ මම ජෙමාකරත්තකාරයා පැයට හැතුමයි වේගේ මේකයි මගේ බර භාගේ ඔයලා හඳට යන්න හදනවා කියලා අපිට තේරෙන්නේ ගගන ගාමින්ගේ කතා. අපි දන්නේ මම ජෙමාකරත්තකාරයාගේ විතරයි. ඉතින් අපි ඔය ටික ටික ටික ටික යනකොට පේනවා ඒ ඒ මට්ටම් වලට ඒ ඒ නීති පද්ධති තියෙනවා. සතිය තමයි මේ ඔක්කොම පෙන්ලා දෙන්නේ සති මාත්‍රාව සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය බල සතිය උන බොජ්ජංග සතියට යනකොට ගුරුත්වාකර්ෂණ නැහැ. ඊට පස්සේ තමයි මාර්ගාංග සතිය. ඉතින් ඕක රේඛීය ක්‍රමයට අල්ලන්න බෑ. බෑ කියන්නේ මන් දෝත්සහය කරන්න නෙවෙයි. අපිට මේ ඉස්කෝල වලින් ගන්න අධ්‍යාපනයෙන් ඔළුව කුරෝලු කරලා තියෙන්නේ සමා වෙන්න මෙහෙම කිව්වට. අපි මොනේ කිසිම වැඩකාරකමක් නැහැ. අර කළු ලෑල්ල රට උණුන් ලියපු එක විතරයි අපි දන්නේ. මොලේ වැඩ කරන්නේ රට උණුවලවත් කළු ලෑල්ලවලවත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඔක්කොම ධර්ම කතා කරන නිසා අපි කරන්න තියෙන්නේ සතිය වඩනකොට අපි එක එක මට්ටම් වලට එසවෙනු ආයි බිමට බහිනවා ආයි එසවෙනු හොමම වෙවි ඉහළ යනකොට තේරෙයි සංස්කාර ලොක්කෝ තමයි සංස්කාර තියෙනකම් හොඳ නරක හරි වැරදි තියෙනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට නම් සංස්කාර හලන්න ඕන එතකොට හොඳ නරක දෙක හලන්න ඕන එතකොට හරි වැරදි දෙක අතාරින්න ඕන දීග රසං අනුන්තුලං සුභාසුභං කියලා බුදුරජාණන්සේ ලයිස්තුම කියලා කියන්නේ ඌව තියෙනකන් ඉහළ මට්ටමට යන්න බෑ. හැබැයි පහළ මට්ටමේ නෝට එක අමතක කරුවොත් ඒක ගුටි කන්න වෙනවා. ඒ නිසා මේ විපරිණාමයට අගයන් ආඩම්බරයෙන් වෙනස් වීමට මූණ දෙන්න පුළුවන් එකම සතා මනුෂයා විතරයි. අනික සියලුම සත්තු සාජාසිර කොටු වෙලා තියෙන්නේ. ඉතින් අපි කොහෙද ඉන්නේ කියලා බලන්න අපි ඉන්නේ මේ පාතම තට්ටුවේ ඉඳගෙන මැරෙන්න කෑ ගහනවා. උඩ ඉඳලා බැලුවොත් පේනවා. අපි මේ පොළොව බදාගෙන මැරෙන්න හැදුවට පොළවේ අපිට මුඳ උගා කුඩට යදගේ ඒකට මේ පොළොව කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් අපිට පරාසයටම ඉඩ දීලා තියෙන උන්වහන්සේත් මිනිසෙක් නිසා. ඒක නිසා ඒ පිළිබඳව මේ අපි කතා කරන්නේ මූල මේ සුතමේ ඥානේ චින්තාමය ඥානෙට ගියාට පස්සේ උන්ට පොඩ්ඩක් නිදහසක් තියෙනවා. භාවනාමය නාමය ගියාට පස්සේ පේනවා පටන් ගන්න විතරයි මේ අපේ manussකම මේ ඕලාරික කය හොඳ. ඉහළට යනකොට යනකොට මේවා පිළිබඳව විශාල පුළුල් දර්ශනයක් ලැබෙනවා. ඒක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කරන්නේ ඒක අතිරේක ලාභයක් කියලා හිතාන දිගට සතිය වඩන්න කියලා කියයි. ඒ ප්‍රශ්නෙම තව කොටසක් තියෙනවා. මම දැන් මෙතන යන්න දැන සිටීමත් ආනාපාන සතිය දැන සිටීමත් වර්තමානයේ සිත පිහිටුවීමත් තුලින් සංකාර හට නොගන්නේද පහදා දෙනු වෙනවා. ඔය ඒක තමයි අපි මතක් කරන සංස්කාර හට නොගැනීමේ પરමාර්ථයට අනුරක්ෂණ මාත්‍ර වශයෙන් අපි සංස්කාර හදන්නේ ඇතිතේ ඇති හැටිය දැකීම කියන ඥානයේ තියෙනකොට සංස්කාර වලට හැමති මට්ටමක් නැති වෙනවා. එයා නිල නොලත් හැමති කෙනෙක් බාටපත් වෙනවා. අමාත්‍යංශයක් හිමි නැති ඇමති කෙනෙක් විදිහට ජීවත් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරලා බලනවා ඒ ඇමතිකම අයින් කරන්නේ නිලයෙන් අයින් කරලා සංස්කාර නැති ලෝකෙක ඉන්න පුළුවන් වර්තමාන මොහොතේ. කොච්චරක් අපිට ඒකට හුරු වෙන්න පුළුවන්ද? අජටවකාශයට ගිහිල්ලා ගුරුත්වාකර්ෂණ නැති තැනක ඉන්න මෙහෙ පුරුදු වෙන්නේ කොහොමද කියලා හිතන්න. ගුරුත්වාකර්ෂණ තියෙන තැනක දන්නවා අපිට ගියාට පස්සේ ඉන්න වෙන්නේ කියලා ඒකට පුරුදු වෙනවා වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා වර්තමාන මොහොත අටුවාචාන් වහන්සේ නමක් දෙනවා තදංග නිබ්බුති කිය. චිත්තක්ෂණ නිවන. යන්න ඕනේ නම් නිවනට චිත්තක්ෂණ නිවන පුරුදු කරන්න. ඊගාට තදංග නිබ්බුති සමුච්ඡේද නිබ්බුතියට යනවා. ඊට පස්සේ පටිපස්සද්දි නිබ්බුතියට යනවා. එන්ටෙන් එන්න මේක තහවුරු කරනවා. අපි ඒක චිත්තක්ෂණික නිවන් දැක්කට පස්සේ තමයි අපිට සැලසුමක් හදාන්න පුළුවන්. එනේ තප්පරයක නිවසක්, නිවනක්, විනාඩියක නිවනක්, විනාඩි 5ක නිවනක්, පැය භාගයක නිවනක්, පැයක නිවනක් විදිහට යන්නේ ඒ නිසා අපි අර ක්ෂණ මාත්‍ර වශයෙන් තියෙන තදංගණීපුතිය තමයි ඔය ආනපාන හිත තියෙනවා. වර්තමාන හිත තියෙනවා. එළඹ සිටනවා කියලා කියන්නේ. ඒක හඳුන්වා දෙන එක විතරයි අපි වැඩමුළුවකදී කරන්නේ. ඒක වඩා වඩා ගන්න එක, තන වඩා ගන්න එක තම තමන්ගේ වැඩේ. ඉතින් ඒක අඳුන ගන්න බැරි නම් එයා අභව්‍ය පුද්ගලෙක් භාවනාවේ ප්‍රයෝජන ගන්න බෑ. මේක අඳුනගත්තට පස්සේ ඒ චිත්තක්ෂණේ තේරෙන්නේ නැහැ කෙලෙස් නැති බව. ඒ චිත්තක්ෂණ තේරෙන්නේ නැහැ සංස්කාර නැති බව. ඒක එක දිගට යනකොට තමයි පස්සට පස්සට තේරෙන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක්. මයික් එක. අවසරයි ස්වාමීන් වහන්සේ. වොස්සග්ගා රාමණං කරිත්වා ලබති සමාධි ලබති චිත්තස්ස ඒකාග්ගතා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය ශනික උංගාක ඉස්සර ඔස්සග්ගාරාමණයට යනකොට ධම්මානුපස්සනාවේ තියෙන්නේ. ඔස්සග්ගාරාමණේ කියන්නේ මේ පක්ඛන්දන පරිචාය කියලා දෙකක් තියෙනවා. ඔස්සක්කේදී මේ දේ අල්ලා ගැනීම හරහා මේ දේ ප්‍රතික්ෂේප කරනවා කියන එක උපක්‍රමශීලව පාවිච්චි වෙනවා. වර්තමාන මොහොත අල්ලා ගැනීම හරහා අතීත අනාගත දෙක අයින් කරනවා. මෙතන අල්ලා ගැනීම නිසා ලෝකේ අල්ලා ගැනීම අතාරිනවා. මම ඉන්නේ නිසා අනුන් අතහරිනවා කියලා ඒ වස්සජ්ජනේදී තමයි අපි හරියට මේ එකක් ඇල්ලීම අර අනිත් අනවශ්‍ය දේවල් ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුත්තේ ශිල්පීය ඥානෙ දිනු කරන්නේ. ඒක ලැබෙන්නේ ධම්මානුපස්සනාවේදී. ඊට ඉස්සෙල්ලා අපි කණාවල්ලම් ගහලා කියනවා වර්තමානයේ ඉන්න චිත්තක්ෂණේ ඉනවම් කියලා. දැනගෙන නෙමෙයි කරන්නේ ඒක. අර වගේ හේතුඵල ධර්ම මොකුත් දන්නේ නැහැ. දන්න જાතියක් දාලා චිත්තක්ෂණයක් හරි වර්තමානයේ ඒක සමාදම්බයක්. ඒක එළඹ වාසය කරපන්. අන්න ඔබට පුළුවන් දැනගන්න පුළුවන් එතකොට නිවන් දකින්න සුදුසුකම තියනවාද කියලා. ඒක සාධාරණීකරණය කරන්නේ වර්තමාන ඇල්ලීම හරහා අතීතනාගත ප්‍රතික්ෂේප වෙනවා කියන එක සාක්ෂාත් කරන වෙනකොට ඒක වොස්සග්ගාරාමණයට යනවා. ඒ කියන්නේ වෙනදී පද්ධතිය තේරුම් ගන්න. අපි තොරණ බලනකොට ෆ්ලෑෂර් කොටේ වැඩ කරන හැටි පේන්නේ නැහැ නේ. ෆ්ලෑෂර් කොටේ නියෝ සද්ද කරකව කරකව ආලෝක අරන් දෙන්නේ. තොරණ බලන එක නා බලන්නේ. බුදු රැස් වීදිනවා කියලානේ. ওই බුදු රැස් වීදීමක් නැහැනේ. ෆ්ලෑෂර් කොටේ දැකපනසයා. ෆ්ලෑෂර් කොටේ කියන එක දන්නවද? ඒක චර චර ගාලා පපඩම් බදිනා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක කරකිනොට තමයි ඉස්සරහා ඔව් බුදුරැස් වීදියේ තියෙන. අපි බුදුරැස් වීදිනවා බලලා නෙමෙයි. වෙසක් බලන්නේ. පිටිපස්සේ යන්ත්‍රේ වැඩ කරන හැටි. ඒ ඉලෙක්ට්‍රික්. ඒ ඉලෙක්ට්‍රොනික බැලුවොත් ඒ වගේ අපි මේ කරන වැඩේ එන්න එන්න සාධාරණීකරණය වීම විස්තර විභාග වීම අනුව තමයි වස්සග්ගාරම්මන වගේ එනකොට පටිනිස්සග්ගානුපස්සී වස්සග්ගා වස්සග්ග කියලා කියන්නේ අතහැර දානෙවුවා. ඉතින් ඇයි මේක කරන්නේ කියලා අපිට වැටහෙන්නේ ගොඩක්කල් ගියාට පස්සේ. ඒ සාධාරණීකරණය අපි පොඩි කාලේ අම්මලා තාත්තලා කියපු නිසා දන් දුන්නා. අපි දන්නේ නැහනේ. දැන් එනකොට අපි දන්නවනේ දාන ජීවන නිසා මේ මේ මේ මේ වැඩක් තියෙනවා කියලා. ඒ නිසා එව්වට එනකොට සෑහෙන දියුණුයි. අනේ මොනවාක්වත් දැනගන්න ඕනේ නැහැ. වර්තමාන මොහොතට පැමිණීම සද්ධාවෙන් කරත් ආනිසංස ටික තියෙනවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ තබද්දී තබනවා තබනවා කියලා මෙනෙහි කරන එක හිතට වදයක් වගේ වැටහෙනවා. මුකුත් මෙනෙහි නොකර සිහියෙන් යුතුවම පාදයේ තිබ්බට කමක් නැද්ද? තෙරුවන් සරණයි. ඔව් ඒකෙදී උපක්‍රම නෙවෙයි අපිට අවශ්‍ය කරන්නේ සතිය. මෙනෙහි කරමින්ද සතිය ගන්නෙ? මෙනෙහි නොකරමින්ද සතිය ගන්නෙ කියන එක අපිට සතිය තියෙනවා නම් මෙනෙහි කරමින් ගන්න සතියට වැඳලා මෙනෙහි නොකරමින් ගන්න සතිය. නමුත් ඉතින් හුඟ වෙලාට අපි සතියට අත්පොත් තියන්නේ පටන් ගන්න මෙනෙහි කිරීමෙන් නිසා අපි මෙනෙහි කිරීමෙන් පටන් අරගෙන මෙනෙහි නොකරන මෙනෙහි නොකිරීමේන සතිය සඳහන් කරන එක මේ දසුත්තර සූත්‍රයේ තිකනිපාතේ තුනේ පොතේ භාවයේ තබ්බ වලට සාරිපුත්‍ර සාංශය සඳහන් කරන මේ සූත්‍රයමයි විතවිතක්ක සවිචාර සමාධි අවිතක්ක ਵਿਚාරමත්‍ය සමාධි අවිතක්ක අවිචාර සමාධිය කියලා. විතක්කේ කියන්නේ මෙනෙහි කිරීම සහිත දන්නා පළවෙනි සමාධිය. දෙක විතක්කීමෙන් විතර්ක කිරීමෙන් සහ මෙනෙහි කිරීමෙන් තොරව දන්නා දෙවෙනි එක. තුන්වෙනි එක කියනවා විතර්ක කරන්නේ දැන් දන්නේත් නැහැ. ඒක ඉතින් අපිට හිතා ගන්නම තුන්වෙනි සමාධිය. ඒ නිසා මේක මෙනෙහි කිරීමෙන් තොරව මේ කෘත්‍ය සම්පාදනය වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. <clears throat> අවසරයි සයන්වංශ සක්මන් භාවනා කරන විට වම් කකුලේ යටිපතුලේ විලුඹට සහ ඉදිරි පෙදෙසට දැනෙන තදගතියට වඩා දකුණු කකුලේ එම ප්‍රදේශවලට දැනෙන තදගතිය වැඩි බව දැනුනි. දිගටම සක්මනේ යෙදෙන විට පපුවත් බඩ ප්‍රදේශයත් අතර හිරවීමක් වරහන් ඇතුලේ තියෙනවා ගුලියක් හිර වෙනවා වගේ මෙන් දැනුනි. තවද උරහිස් දෙක ගැලවී යන්නාක් මෙන් දැනුනි කියලා. ඒ ප්‍රශ්නේම තව දෙවෙනි කොටසක් තියෙනවා. පර්යංක භාවනාවේදී දනහිස් වේදනා කකුල් රිදීම ආදිය මුලදී දැනුණත් පිම්බීම හැකිලිම නිරීක්ෂණය කිරීමට පුළුවන්කම තිබුණි. නමුත් දැස නමුත් දැන් පිම්බීම හැකිලිම නොදැනෙන තරම්ය. දනහිස් වේදනාද දැනෙන්නේ අඩු වශයෙන්ි. ඒකෙන් තමයි ඔය සක්මන්ට යදලා බැලුවත් උරිස්පතු වෙනදාට වැඩිය නිකන් මේවා බර එල්ලලා වගේ මේ කකුල් ඔක්කොම නිකන් කරදරයකට වෙන්න වගේ තේරෙනවා. කොහොමදක් තියෙන දේවල් දැන් තමයි සතියට අහුවෙන්නේ. නා මේක එහෙම තමයි මේ ඉතින් ඔක දැනගත්තන් දැන්තත් ඕක කොහොමයි කියලා කෙරුවොත් ඊට පස්සේ තියෙන අමතර දරත අමතර පරිලහ ක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා. ඒක ඉන්නේ ප්‍රතික්‍රියා නොකිරීම හරහා. ඉතින් ඒ ටික තමයි භාවනා ජීවිතයේ අමාරුම කොටස. භාවනා කරන්න යන්නේ අපි දුක නැති කරන්නනේ. නමුත් තිබුණට වැඩිය දුක වැඩි වෙනවා. ඇවිදිනකොට වෙනදට වැඩිය කරදර පේනවා. හුස්ම ගන්න එකත් වෙනද නිකන් හම්බ වෙච්ච එක වෙනවා. දැන් සිංහල වෙදකම් කරන කියලා පළවෙනි බේත බිව්වහම ලෙඩේ වැඩි වෙනවනේ. ඒකෙන්නේ වෙද අල්ලගන්නේ බේත හරිද කියලා. ඉතින් යා කිව්වොත් මේ වෙද අරන ඒ බේත අරන කියලා තාවෙ දෙක් ගන්නට යනවා. ඌත් දෙනවා එක. ඒකෙමුත් වැඩි වෙනවා. ඉතින් වේදා වේදා මාරු කරන්න මාරු කරන්න වෙන්නේ මොකද්ද? සිංහල වේදකම් පිළිබඳ වැරදි නිගමනයකට යනවා. පළවෙනි ભેද දෙන්නේ ලෙඩේ වැඩි කරා. වැඩි කරලා තමයි දැනගන්නේ මේකට මෙතෙමද වාතයද පිතද කියලා. දෙවෙනි බෙහෙත් පන්තිය දෙන්නේ ඒ ගුණාගුණ අනුව. ඒ නිසා භාවනා කරන්න ආවට පස්සේ අපි හිතන දේනේ වෙයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ එක පැත්තක් තියෙන භයානක පැත්තක්. අපිට කවදා හරි හිතුනොත් භවනායන්තර ගැලවමක් නැහැ කියලා අපිට මේ ටික මරණ මොහොතේ කරන්න බෑනේ. හයිය ඇති තියෙනවා කලින් මේක මේ අමාරුකට ආයෝජනය කරලා තියෙන බෑ ලෙඩ වුණාට පස්සේ කරන්න බෑනේ වයසට ගියාට පස්සේ කරන්න බෑනේ ඒ නිසා පුළුවන් නම් කියනවා බුදුරජාණන්සේ භද්‍ර යවුවනේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිවියේදී මේ ටික කරන්න. කරලිවල පන්නට පස්සේ ඒ අපහසුකම් පන්නට පස්සේ තේරෙනවා කොයි වෙලාවකරි කල යුත්තක් පස්සට දාන දාන්න වෙන්නේ මොකද වයසට යන. ලෙඩ වෙනවා. මරණ මැත්තට. මරණයට යන ඒතකොට භාවනා කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට ওই පණිඩියමනේ 26 දී 36 වෙනකන් උගුරේ බේත් උගුරා බේත් කකා හිටියා. කරනවද නැද්ද? කරනවද නැද්ද? ඉතින් මට දැන් අද දකින්න පුළුවන් නම් 26ට ඉස්සලා එකෙක් භාවනා කරනවා මට පත්කඩේ එල්ල තුන් සැරයක් වැඳ හැකි පුතේ ඔබ කරන වැඩේ නම් සෙල්ලමක් නෙවෙයි. මොකද ওই වයසි කරන්න බෑ. කාමේ. ඒතිෙදි කවුරු ඇවිල්ලා භාවනා කරනවනම් ඒකනේ ශාසනය කියන්නේ. අපිට ඕනේ කොහොම හරි මේක පුළුවන් වෙලාවේ මේක මුල් මුල් ටික ටික කරදරයි. කුඹුරු කරන කුඹිතං කරන ඕනේ මිනිහෙක් දන්නවා කොච්චර කුඹුරු ගොතන් කරත් කන්නේ මුළු දවස් තුනේ කොත්තමලි තම්බලා බොණ්ඩ වෙනවා පින්වකට බොණ්ඩ වෙනවා. ට්‍රේනින් එකදී පළවෙනි දවස් තුනේ එනවා. ඒක නැතුව කරන්න බෑ. ඒ නිසා ඒ ටික පුළුවන් වෙලාවේ කරගන්න ඒක මේ පිටිට දාන්න. මේ කකුලේ උරේ බර දැන් දැනෙන්නේ සතිය නිසා. මේ සතියට ලැබිච්ච ආනිසංසයක්. පරියංකේදී දැන් තියෙනවා ඉස්සර බර වුණාට කරදර වුණාට දැන් ගෙවෙනවයි කියලා. ඕක බාරගත්ත පස්සේ ඒක ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් මම මේම කිව්වට බාර ගන්න දෙන දන්නේ නැහැ. නමුත් සාදරෙන් ඉල්ලා ඉන්නවා බාර අරගෙන පරිශීලනය කරලා බලන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පා තබන විට පා යටිපතුලේ අවස්ථා තුනක් හොඳින් වැටහි ගියේය. ඒ විලුඹ ඇඟිලි වලට පෙර කොටස සහ ඇඟිලි වශයෙන්ි. නැවත සක්මන් කිරීමේදී ඇති වූ නිද්‍රාගතිය නිසා පා ඔසවනවා තබනවා වශයෙන් සක්මන් කෙලිමි. මෙම දැක්ම නිවැරදිද? ඔය ඇත්තටම අපේ අටුවාචාර්ය යෝගීදී ඕක තමයි සිද්ධ වුනේ. දකින්න දේ විස්තර දකින්නකොට හුඟක් දේවල් මුල මැදාග මධ්‍යම උත්කෘෂ්ඨතාව ඕමක ඔය ඉදිරියට කොටස් කර කර විස්තර කරනවා. ඒ අර එකම දේ තමයි විස්තර කිරීමේ. ඒ අර විසිතුරු පේන වෙලාවේ. නැත්නම් අපි ඔය දුවන වෙලාව අපි දන්නේ නැහැ කකුල් දෙකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. දැන් මේ විලුඹක් තියෙනවා, ලේ වර්ගයක් තියෙනවා, ඇඟිලි තියෙනවා කියලා දන්නේ බැලුවොත් විතරයි. ඕනෙම කටයුත්තක් බෙදා බැලීමේ ක්‍රමයක් තියෙනවා. ඒකට අපි විභජ්‍ය වාදය කියලා බුදුහාමුදුරුවෝ සාවිච්චි කරන්නේ. ඒක තමයි සයන්ස් කියන්නේ. රිඩක්ෂනිසම් කියලා කියනවා. සිද්ධිය යන තුනට කඩලා බලන්න. ඒකක් කරන ආය තුනට කඩලා බලන්න. ඒ කියන්නේ ආය තුනට කඩලා බලන පුංචි පුංචි පුංචි කොටස් වලට යනකොට නොදැක්ක පැත්තක් දැකීම අපි කියන්නේ විසිතුරු කර බැලීම පතුරු ගහ බැලීම විපස්සනා කර බැලීම කියන. ඉතින් එක එක නයි එක එක නා මේ කකුලේ මුල මැදාක ඔසවන යවන තබනවා විලුඹ මැද ආදි වශයෙන් දගෙන මේක හොඳ අනුමත කළ හැකි අනුමත කළ යුතු උපක්‍රමයක් කියලා කියතයි. දෙවෙනි ප්‍රශ්නය මානය සියුම් දේශය වැනි කෙලෙස් ඇතැම් විට ඇති වුණි. නමුත් එහි නොසිස් නොනිසි බව සලකා බැහැර කළෙමි. ඇතැම් අවස්ථාවල නොනිසි ක්‍රියාකාරකම් දැකද සියුම් ද්වේෂය කලකිරීම මිශ්‍ර කියලා වරහන් ඇතුලේ තියෙනවා ඇති උනේය. මෙම අවස්ථා ගැන කෙසේ පිළිපැදිය යුතුද වරහන් ඇතුලේ තියෙනවා සියුම් ලෙස රාගයද මතුනි කියලා. ඔය මේවා දැකීම ස්පිතාලේ ගියාට පස්සේ රෝග ලක්ෂණ මතුණා. ඉතින් ස්පිතාලේ රෝග ලක්ෂණ මතුවෙන හොඳයි. ඒකට දොස්තරට පේනවනේ මොකද්ද කියලා. රෝග ලක්ෂණ වසන් ගන්න යන්න එපා. ඒ නිසා මේක වනමුකේ පාදලා තියෙන දැන් එන්න පටන් අර ගන්නවා මේවා දිහා එනවයි කියලා ප්‍රාර්ථනා කරන්නත් එපා නොඒවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඔක්කොම තියදී ආනපාන පේනවාද බලන්න මේ ඔක්කොම තියදී ඉන්න බව දන්නවද කියලා තමන්ගේ අර මූල කර්මස්ථානයේ සාක්ෂාත්කරණය කරනකොට මූල කර්මස්ථානයේ හරහා වැඩෙන සතිය අනුව මේක ඉබේම මේ මේක සතිය වැඩනකොට මේවා ඉබේම දුර්වල වීම සහ උත්තර දීම ලැබෙනවා ඒ නිසා මේවා තියාගෙන අතුරු ඵලයකට ප්‍රධාන ඵලයේ වශයෙන් මූල කර්මස්ථානයේ සතිය වැඩිම අපි ප්‍රධානම නිෂ්පාදනයේ වශයෙන් අරගෙන කරන එකයි කරන්න තියෙන්නේ. ප්‍රශ්න අවසానයි. ඔව් අපි විනාඩි 10ක් විතර වැඩිපුරක් තරම් තියෙනවා. නමුත් මම හිතන්නේ ඊයේ තිබුණ තරම් අපහසුතාවයක් නෑ. අද ප්‍රශ්න එනකොට මේ උපදේශ තීරුම් ගත ගතියක් කමඨාන් වාර්තා ලියීමේ හැකියාවක් ටික ටික වැඩෙනවා. ඉතින් මේක හිට වෙනකොට තවත් සමස්තයක් වශයෙන් දිනු වෙන බව තමයි මගේ අත්දැකීම. ඒ නිසා මේ යන කරන ක්‍රමයේම වඩා විශ්වාසකින් කරලා පුළුවන් තරම් ඒ අස්පනා අපිට පේන තොරතුරු කමඨාන් වාටාවට ඇතුළු කිරීමෙන් තමන්ගේ sannivedanaye ඇතිදී ඇති හැටියට දැකීම සහ ඇතිදී ඇති හැටියට ප්‍රකාශ කිරීමේ ශක්තිය තව තවත් වැඩි වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි